ඒ සවැත් නුවර ජේතවනාරාමේ අනාථපිණ්ඩිකසාරාමේ අතේ දුර ඉඳගෙන මේ වගේ අපි ධර්ම දේශනාවක් සම්බන්ධයෙන් ධර්මයෙන් හමු වීමට කොච්චර දෝ කාලයක් සැලසුම් කරපු නිසායි ඒ අනුව කුසල සම්ප්‍රයුක්තව කටයුතු කරපු නිසායි අපිට මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් ඇයි අපි මේ වාගේ ලංකාව වාගේ ධර්මදීපයක් තියෙද්දී බුද්ධාගම පිළිබඳව විශේෂයෙන්ම අදපවතින ඒ බුද්ධ සමය දර්ශනය ඒ ආගම සම්බන්ධයෙන් විශාල ලෝකේම ගෞරවයට පාත්‍ර වෙච්ච ශ්‍රී ලංකාව වගේ තැනක් ඉඳගෙන අපි කටයුතු කරන අතර වාරේ මේ සවැත් නෝර වගේ තැනකට අපි එන්න පෙළඹුණේ හේතු කරුණු රාශියක් තියෙනවා. අපිට අවස්ථානුකූලව ශ්‍රද්ධාව ඇති කරගන්න කරුණු ටිකක් ඉදිරිපත් කරගත්තොත් අපි ගෞතම සීරි සරුවච්චන් වහන්සේගේ බුද්ධෝත්පාද කාලේ නැත්නම් බුද්ධ කෘත්‍ය කරපු පන්සාලිස් වසරේ ගත්තොත් ඒක පසු කාලයන් ආචාර්යවරු දෙකට බෙදෙනවා පූර්ව බුද්ධ ශාසනය සහ අපර බුද්ධ ශාසනය කියලා. පූර්ව බුද්ධ ශාසනය වශයෙන් සඳහන් කරන කාලේ අවුරුදු 20ක් විතර වගේ සඳහන්. ඒ කාලය ඇතුළත සර්වජන් වහන්සේ විනී නීති පනවලා තිබුණේ නැහැ. සර්වජනන්ත වැඩ ඉන්නේ කියලා ඉෂ්ටිර දැන් තිබුණේ නැහැ. තිබුණේ අරණ්‍ය සීනසන. සර්වජන් වහන්සේ පිටිපස්සේ ඇවිදින ගෝල පිටසක් හිටියේ. ත්‍රිපිටකයක් පෙළ ගැහිලා තිබුණේ නෑ. ත්‍රිපිටකයක් නෑ කියනකොට විනයක් පෙළ ගැහිලා තිබුණේ නෑ. සූත්‍ර ධර්ම පෙළ ගැහිලා තිබුණෙත් නෑ. සර්වචන් වහන්සේ යටතේ හිටපු මේ මහා ඉෂ්ඨ විද්‍යාන් වහන්සේලා එක්ක අනු යන ශිෂ්‍ය පරම්පරාව හැදිලා තිබුණෙත් නෑ. ඒ කාලයේ පූර්ව බුද්ධ ශාසනය වශයෙන් තමයි හඳුන්වන්නේ. ඒ නිකන් කලලයේ තියෙනවා තාම රූපයක් වඩපත් වෙලා නැහැ. මිනිස්සෙක් බාටපත් වෙලා නැහැ වාගේ. අන්න මේ පූර්වබුද්ධ ශාසනයේදී සවැත්නුවර ජේතවනාරාමය ගැන කතා කරන්නේ නේ. සවැත්නුවර ජේතවනාරාමය අපර බුද්ධ ශාසනයේ වැදගත්ම සම්දිස්ථානයේ ඉන විදියකට කියනවා නම් සර්වජන් වහන්සේගේ 45 වසරෙන් වස් 25ක් විතර වගේ ගත කරලා තියෙන 45 අවුරුද්දේ වස් 25ක් විතර වගේ 45 අවුරුද්ද කිව්වත් 45 වස් කිව්වත් එකයි 25කට ලැබෙන මේ සරත්වර මුල්කේ වෙනවා. ඉතින් ඒකෙදි 20ක් විතර වාගේ වස් අනාථ පිටික ආරාමේ ජේතවනේ 25ක් විතර වස් පූර්ව ආරාමේ එම් නැත්නම් අනාථ පිටික සිටුතුමා විසින් කර සාදවා කොට පූජා කරන ආරාමේ වස් 20ක් විතරයි. විසාකාම හෝපාසිකාව කරන ලද පූර්ව අනාභේ වස් පහක් විතර ගත කරලා තිනවා. ඒ නිසා මේ ශවත් නුවර සර්වචන් වහන්සේගේ වැඩ පිළිවෙලට බොහොම හොඳ ධර්ම මධ්‍යස්ථානයක් වෙච්ච බව පේන්නේ. ඉතින් මේකේ වැඩ ඉන්න කාලේ තමයි ඔය විනය නීති පැනවීම සම්බන්ධව එහෙම නැත්නම් අපි කියන විනය රෙගුලාසි භික්ෂු භික්ෂුණී ප්‍රධාන කරගත්ත විනය රෙගුලාසි ගොඩාක් පැනවිලා තියෙන්නේ මේ අදහන් කරගෙන. ඒ වගේම සර්වචන් වහන්සේට පූජා වෙච්ච වටිනා අනන්‍ය සීනාසනවල පූජාවලියේ එවනතන අපි පසු කාලේ ලංකාවේ රැඳිනා වෙච්ච පූජාවලිය වගේ තැන්වල පළවෙනිම පූජාව උත්තම පූජාව ශ්‍රේෂ්ඨම පූජාව වශයෙන් පෙන්නලා තියෙන්නේ මේ ජේතවනාරාම පූජාව. එතනින් තමයි මේ ආරණ්‍ය සීනසන සකස් කළ පූජා කිරීමේ සම්ප්‍රදාය පටන් ගන්නේ. ඒක ඒ අනාථපිණ්ඩික ශිෂ්‍යම ප්‍රාර්ථනා කරගෙන ඇවිල්ලා කරපු වැඩක් නිසා මේ වාගේ අපට ඒක විශේෂය සකස් වෙන තාලයට වෙන කෙනෙකුට දෙවෙනි නොවන විදියට මේ ජේතවනාරාම පූජාව කරපු විස්තරය අද පොඩි උදාගම් කාර්යකව දන්නවා 57 කෙලක් ධානි වීදම් කළා 18 කෙලක් ධනය මේ බිම විලදී ගැනීමට පාවිච්චි කරලා තියෙනවා 18 කෙලක් ධනය ගෘහ කර්මාන්ත විහාර කර්මාන්තේ සඳහා ගත කරලා තියෙනවා වියදම් කරලා තියෙනවා ඊට පස්සේ 18 කෙලක් ඒක පූජා කිරීමේ උත්සවයට පළවෙනි දවසේ ඒ තීර්ථවනාරාම පූජා උත්සවයට සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් ඒක බලනකොට පේනවා යනාතිපින්නික සිතුමාගේ දුර කල්යම් කලා වැඩ කරලා තියෙනවා. ඒකයි ඉතින් යෝග යෙදිච්ච හැටි. ඉතින් ඒ නිසා මෙතන ප්‍රධාන තැනක් වුණා මේ පිරිවෙන පන්සල සීනාසනය ආවාසය කියන තැන නැත්තම් ශාසනීය මුල් බැස ගන්න මුල් වෙච්ච තැන. ඉතින් මේක හොඳ නරක දෙකක් තියෙනවා. එකක් තමයි මේ වගේ සීනාසනයක් හරියට පස්සේ සර්වචනාංශේ වටේට අනිකුත් මහා ඉෂ්ටිවිදයන් වහන්සේලා මහා ශාවකයන් වහන්සේලා මහා රහතන් වහන්සේලා නිතර ගැවසෙන තැනක් වුණාට පස්සේ ඊයතන අනු යන ශිෂ්‍ය පරම්පරාව හැදෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඒ ශිෂ්‍ය પરම්පරාවලට එක ගුරුවරයෙක් යටතේ ඉඳගෙන දැන් මේ කතා කරනවා වගේ කියලා දීමේ සම්ප්‍රදායවල් පටන් ගන්න පටන් ගන්නවා. ඒ වගේම ඒ කාලෙච්චරම දක්ෂව තිබුණේ නෑ ලේඛන කලාව යම් හේකින් ලේඛන කලාවක් තියෙනවා නම් මෙහෙම එක තැනක තැම්පත් වුණාට පස්සේ එතන පුස්තකාලයක් හැදිලා පොත් අතින් අතට එහෙම නැත්නම් අපි වචනීය කටින් කටට යන සම්ප්‍රදාය හැදෙනවා. ඉතින් මේක ඇත්තට බැලුවොත් උදාහරණ පැත්තෙන් බැලුවොත් වටිනා සංදිස්ථාන මුල් බැසගත හැකි. එහෙ මේ පාවෙවි තිබුණේක මුල් බැසගත හැකි. මේ මුල් බැසගැනීම හොඳ නරක දෙකම තියෙනවා. ඒ මොකද දැන් මේ වෙනකොට 2600ක් ගත වෙච්ච බුද්ධ ශාසනය ගැන කතා කරනකොට විශේෂයෙන්ම පූර්ව බුද්ධ ශාසනයෙන් අපර බුද්ධ ශාසනයට හැරෙන තැනදී සර්වචනංශේ මතක් කරලා තියෙනවා විශේෂයෙන් මංගල ස්වාමීන් වහන්සේගේ යෝජනාවක් පරිදි මේ ඉස්සරහට සාධියේ ආසවත්ථානීය ධර්ම හතරක් පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ ආසවත්ථානීය ධර්ම ශාසනය විනාශයට හේතු වෙන්න ඉඩ තියෙනවා කියන්නේ. ඒ ආසවත්ථානීය ධර්ම වල එකක් තමයි Taman වටේ විශාල ශ්‍රාවක පිරිසක් රැස් වෙනවා. ඒ කියන්නේ ලෝකෝ ස්වාමීන් වහන්සේට පහළ වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ නෙවෙයි ගෝලනම එයා වගේ විශාල පිරිසක් එකතු වෙච්චාම පිරිස සම්පත්තිය නැත්නම් ඒකට කියනවා ජනප්‍රිය භාවය කියලා ඒක යම් කිසි මට්ටමකට ගිය ගමන් ඒක හතන් වංශ නමකට උනත් පිරිහීමට හේතු වෙන්න ඉඩ තියෙනවා. සෙනඟ මොනකට වැඩි වැඩි වුණොත් විශේෂයෙන්ම රහතන් වහන්සේ නමකට වුණා ditthදම සුඛයට හානි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අර බුදුජානකසේ තැන්තකොල්ල අවදිමින් ගත කරපු ජීවිතේ එහෙම එක්කෙනෙක් එක පිළිලක් හැදෙන්න අවස්ථාවක් සැලසුනේ නෑ. මොකද දැන් අද අපි දුර ගමනක් ආවා. ඒ දුර ගමනක් යනකොට අපිට තේරෙනවා කොච්චරනම් මූලික අවශ්‍යතාවෙන් රාශියක් අවශ්‍ය වෙනවද කියලා පිටසක් ගමන් කරනකොට මම සර්වඥාන ස්ථාන 12000 5000 වගේ ශෙනගරම ගමන් කරලා තියෙනවා මොනම පහසුකමක්වත් තිබෙන්නේ නැහැ. ඒ නිසා කිසිම තැනක වැසිකිලි පාරකමක් කිසිම තැනක ජල පහසුවක් කිසිම තැනක මොනවත් තිබෙන්නේ නැහැ. ඒ නිසා මුල් ගැදසෙන්නක් නැහැ. අසවල් තැන මගේ අතවල් තැන හොඳයි හොඳ තැනක් කියලා නරකරන්න තියෙනවා. ඉතින් ඒක නිසා එක්කෙනෙක් වටේ පිරිසක් රැස් වෙන්න චාරිකාවේදී ඉඳලා ස්ථානයක් හැදිච්ච ගමන් එතන ලොකු මුල් බැස ගැනීම දෙයක් වෙන නිසා මේ යසස් යසස් යසස් කියන පිරිස සම්පත්‍ය ඇති වෙන්න මේක හේතු වෙනවා. ඒ වගේම තමයි බහුසුත භාවය ඇති වෙන්න මේ වගේ ස්ථානයක් තිබීම හේතු වෙන මොකද ඒක තැනක ඉඳගෙන දානවලලා පොතක් කියවගෙන දැනුව ඇති කරන්න පුළුවන් පුස්තකාලයක් තියෙනවා ඉගෙන ගන්න ස්වාමීන් වහන්සේනමක් ඉන්නවා නමුත් චාරිකාව යනකොට කවදාකවත් පුස්තකාලයක් නැහැ ඒ කාමෘ කෙනෙක් එක්ක නෙවෙයි ඉන්නේ ඒක නිසා ඒ භෞසුත භාවය වැඩෙන්නේ නැහැ. ඒ වගේම එක තැනක ඉන්නකොට ලාභ සත්කාර වැඩෙනවා. වටේ පිටේ 10 11 ඇස්ටි. ඇස්ටි වල මම අහවල් දවසට දාන දෙන්නම්, මම උදේට දෙන්නම්, මම අවසර දෙන්නම්, මම විහාර කර දෙන්නම්, මම පොත්පත් කර දෙන්නම් කියලා දායකව එකතු වෙනවා. එතකොට ලාභ සත්කාරත් වැඩි වෙනවා. ඒ ලාභ සත්කාර වැඩි වීම තාසවත් අහනිය ධර්මයක්. ඒ වගේම තමයි චිරසහත්‍රඥ බව. චිර රාක්ෂණ බව කියලා කියන්නේ උපසම්පදා වෙලා බොහෝ කල් යන්න යන සාමාන්‍යයෙන් විශාල ගුණ කන්දරාවක් නැති වුණත් Tamange විනය ටික රැකගෙන ඉන්නවා නම් එnde end end ජනප්‍රිය වෙනවා ගෞරව භාවයට ලක් වෙනවා. ඉතින් එක භික්ෂුවකගේ චිර රාක්ෂණ බව දැන් කියන විදිහට කියනවා නම් ජේෂ්ඨත්වය මෙයා වට ඉන්න සෙනඟ වැඩි වෙන එක බහුසුත භාවය සහ ලාභ සත්කාර වැඩිවීමමයි කෙනෙකුගේ ගොඩ ගන්න බැරි පිළිහි. ඉතින් ඒක පැත්තකින් බලනකොට මේ ජීතවනාරාම වගේ දෙයක් ඇතිවීම නිසා තමයි ඒ වගේ ආසවත්තානි ධර්ම හතර ඇති වෙන හේතුනි. ආසවත්තානිය කියලා කියන්නේ එක තැන පල් වෙනවා කියන අදහස. අපි කියනවා මෙත් ඇහි වෙනවා කියලා වචනයක් තියෙනවා. ඔය හලාවත පැත්තේ ඉන්න පොල්ලිලි වලවල් මේ පල් කරන තැන් තියෙනවා. අන්නේ පල් කරන තැන් වල ඒ වතුර හරි අපිරිසිදුයි. ඒ වතුර නිසා භූගත ජලය සියල්ලම කෙලෙසිලා තියෙනවා. ඒ වතුරට ගෙන්න ගන්න ටිකක් දානවා. ඒක නිසා මේ පලාතේ තියෙන හැම තැනම වතුර පරීක්ෂා කරලා බලුවොත් අල්විච්ච වතුර ගෙන්න ගන්න ප්‍රහාරි ඒ නිසා භාවිතාට උරුමයි. ඒ ඒ වැඩ පිළිවෙල කරන මෙට්ටහ. පල් වෙනවා කියලා. ඉතින් මේ ආශ්‍රවත්හානිය කියලා කියන්නේ ආශ්‍රව කියලා කියන්නේ පැහිච්ච දෙයක්. ඉතින් මේ පැහෙන්න ඒක තන පළවෙනි තියෙන්නේ හේතුන ධර්ම හතරක් මම මේ කතා කරේ. ඒ ධර්ම හතරටත් හේතුනේ ওই ජේතවනාරාමයේ වගේ බොහෝම සරල හැපැත්තෙම පහසුකම් තියෙන ස්ථාන 15. මම මේ නරකක් පෙන්වන්න හදනව නෙවෙයි. ඔය කොයි එකේ නරකක් තියෙන්නේ. මේ පිළිබඳව අනාථපිණ්ඩික ශිෂ්‍යතුමා ඒ අවශ්‍ය පහස්පන්ච ඔක්කොම දුන්නා. සර්වචන් වහන්සේ ඒක තමන්ගේ කියලා බාරගත්තේ නෑ. සංග්‍රහවසින් කියන කටයුතු කරා. ඉතින් අද මේ වෙනකමොත් ඉන්දියා දේශයේ විශාල අන්‍යාගමික ආගම් බලේ පවත්තද්දිත් ඒ කණින්හැම් තුමා මිහවිල බලනකොට මේ තිබුණු නටබුන් වල කැපිපෙන ස්වરૂපය මොනම කාලකින්වත් මඟ හැර ගන්න බැරුව ගියා. ඒ තරම්ම විශාල නටබුන් රාශියක් තිබුණා. ඊට පස්සේ එතුමට ඒක ඇත්ත වශයෙන්ම ජේතවනාරාමේ ඒ මට්ටමට ඒ කල්පවතින හේතුනේ ගොඩාක් වෙලාවට අශෝක රජතුමාගේ ප්‍රධාන අර්ථ සංවිධාන නිසා නමුත් අශෝක රජතුමාට අධිරාජ්‍යට මේක ජේතවනාරාමයේ අතනහැර ඉන්න බැරි තරම් විශාල මුල්පැස කණීලා තහවුරු වීමක් තිබිලා තියෙනවා. ඊට පස්සේ තමයි කණිහන් තුමා කොහොල බලනකොට මොන විදිහෙන් වරයි ඉන්දියානු ඉතිහාසය ඉන්දියානු ජනතාවගේ ඇදහිල්ලත් එක්ක මොකද මේ ජේතවනාරාමයේ කියන මොකද්ද? කොහොමද මොනම සම්බන්ධයක් ගන්න පුළුවන් වෙලා තිබුණේ නැහැ. එතුමට හම්බෙලා තියෙන හැබැයි දේවානම්පිය කියන වචනේ එනිසා ඒවකට ලංකාවේ කිමන් කරන බිල් අද පුරා විද්‍යා අධිකාරිය විදිහට දෙන්නම එංගලන්ත ජාතික දීලා තියෙන ඉන්දියාවේ හම්බ වෙනවට විශාල හිතාගන්න බැරි තරම් නටබුන් වගේ ඒ වගේ කලබල ගන්න බෑ. නමුත් දැන් නම් වල මෙන්න මේක දේවානම්පිය කියන වචනේ තියෙනවා කියනකොට එහින් කියලාවල තියෙනවා දේවානම්පිය කියලා කියන්නේ අශෝක රජතුමාගේ අනුවර්තනාවක් විශේෂයෙන්ම ජනයා අතර ජනප්‍රිය වෙච්ච රජවරුන්ට දෙන අනවර්ථ නාමයක්. ඒ නිසා ඔය අශෝක රජු කියන හැඟීමෙන් බලන්නේ. බලපු ගමන් සම්පූර්ණ කෙලි වෙලා ජීචනාමේ නැත්නම් අපි දකින්න අපි ඉඳලාකු තනත් මේ ඔක්කොම සිද්ධියෙන් පටන් අරගත්තේ මේ ලංකාවත් එක්ක තියෙන ගනුදෙනු නිසා. කෙසේ නමුත් මේ හේතුවණිය ජේතවනාරාම සර්වඥාන්සේ වැඩ ඉන්න කාලේ අශෝක රජ කාලේ විශාල සම්දිස්ථානයක් වඩපත් කළා. නමුත් මේක දැක සංවේගයේ පිහිටුවා ගත යුතු ස්ථාන හතරට වැටෙන්නේ. දැක සංවේගයේ පිහිටුවා ගත යුතු ස්ථාන වශයෙන් පේන්නේ උපති ස්ථානය, බුදු ඉච්ඡ ස්ථානය, ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනා කරපු ස්ථානය සහ පිරිනුවන් පාපී ස්ථානය. නමුත් අද දමදී වන්දනාට එන කෙනෙකුට ඒක හතර පහ වෙලා තියෙනවා. නිවාරෙම ජේතවනාරාමයට එනවා. ඒ මොකද ඒකේ තියෙන ආනන්ද බෝධිය, එදින සර්වඥාති ගන්ධ කිටි කුලි කිටිය කුලි කුටිය සම්මන් කරපු තැන. ඉතින් මේකේ කිසිම තැනක් නැහැ. සර්වඥාන්සේගේ හෝ රහතන් වහන්සේ නමකගේ පාද ස්පර්ශේ පිළිසිදු වෙච්ච නැති. ඒ වගේම දැනගන්න ඕනේ මේ ජේතවනාරාමයේ තියෙන සුවිශේෂී తත්වය තමයි මේ මේ සූත්‍රෙත් පේනවා. ඒ බුද්ධාගම බෞද්ධ සමය විතරක් නෙවෙයි අන්‍ය තීර්ථකයන් අතර පවා ආධ්‍යාත්මික පැත්තට යනකොට ආගමික පැත්තට යනකොට මේක විශේෂ ආකර්ෂණයක් තිබිලා තියෙනවා. ඊශිපතනෙත් ඒ වගේ තමයි. විගදා ඊශිපතනෙ කියලා කියන්නේ වරණැස ඊශිපතනෙ ඊශින්නාංශේලා අහසින් ගමන් කරලා ඉල වැටෙන තැන. ඊශිපතන කියනවා. ඒ ඔක්කොම බෞද්ධම නෙවෙයි. නමුත් සර්වචනාංශේ ජාතක කතා වල පෙර ආත්මවල විවිධ ආකාරයෙන් සමථ දර්ශන භාවනා කරලා ඒ සුවිශේෂී අභිඥා බල ලබාගත් කාලවල මනහසගේ මතකමුත් මතක් කරනවා විශේෂකතනේ වගේ ඉර්ෂිණාචලගේ ආකර්ෂණයට ලක් වෙච්ච තැන මේ ජේතවනාරාමෙත් ඒ වගේ තමයි. ඒ නැත්නම් සවැත්තරත් ඒ වගේ තමයි. ඒකෙන් අදහස් කරන්නේ මේ සර්වචන් වහන්සේ එනත බුද්ධ ආගම භික්ෂු භික්ෂුණී පාසක පාසකාන් විතරක් නෙවෙයි කවුරුත් වගේ මේ වගේ තැන්වලට එකතු වෙලා තියෙනවා. අපේ ථේරවාද අටුවා කතාවේ සාවත්ති කියන වචනේ සඳහන් කරන්නේ මේ නගරයේ ලංකාව වගේ දෙගුණික ජනගහන එදා ඉඳලා තියෙනවා. දැන් කෝටි 8ක් ඉඳලා තියෙනවා. කෝටි 8ක් ජනතාව ඉඳලා තියෙනවා. සර්වඥාන්සේ පිළිසම්පන්න කාලය එනකොට ඒකෙන් කෝටි 6ක් විතර ජනතාව තමන්ගේ ඊවල දොර කටයුතු කරමින් ජීව ගත කරමින් සෝවාන්වත් වෙලා තිබිලා තියෙනවා. ඒ තරම්ම ਸਰවඥාන්සේගේ අහස ਸਰවඥාන්සේගේ අභාෂය ਸਰවඥාන්සේගේ ආශිර්වාද ලැබිලා තියෙනවා. ඒක නිසා මේ බිම උතුම් ජන ජනගහනකින් යුක්තයි ඒකම ඒතන ප්‍රධාන නගරය වශයෙන් තිබුණු මේ ශාවත්ති නගරයේ විලෙන්දු ඇවිල්ලා බඩුමළු දිගාරත් දිගාරියට පස්සේ මේකේ නෑයි කියන දෙයක් නැති නිසා සබ්බං අට්ටි සියල්ලම වෙලඳ බහන්න මේකේ තියෙන නිසයි ශාවත්ති කියලා කියලා තියෙනවා. ඒ නිසා මේක ප්‍රධාන වෙලඳ නගරයක්. දැන්නට පයින් යවිදින දුර ජීතනාරාම ඉඳලා කිලෝමීටර 1ක කාමාරක් විතර දුර ඇසලත් නුවර කියලා හඳුනාගෙන තියෙනවා. ඒකේ බිම්බිසාර රජුගේ නාමාලිගාව චිරවති ගඟ ඒ ඒ තොරතුරු අකුරන තිනේ වගේ වහනාත පින්නික සිරිසුමාගේ සිටු මාලිගාව කී යන පාරෙමක් තියෙනවා. මහාවීර තුමාගේ පන්සල ඒ කියන්නේ ජෛනාකමකට තිබිලා තියෙනවා. මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ඒවා මේ සුතං එකක් සමයක් බලවා ශාවත්‍යං වේදති ජේතවනේ අනාථ පිටිකස්ස ආරාමේ මේ සම් සිද්ධිය වෙනකොට අපි මහීසත්‍ය ගණන මේ පොට්ට භාග සූත්‍රයේ ඒ සංසිද්ධිය වෙනකොට සර්වචනංශ වැඩේලා තියෙන සරත්වල ජේතවනාරාමේ තේනකෝපන සමේන පොට්ට භාගෝ පරිපාලකෝ ඒ සමයේ සර්වචනංශ සරත්වල ජේතවනාරාමේ වැඩ ඉන්නා වූ මේ සමයේ මේ පොට්ටපාද නම් වූ පරිප්‍රාජකයා සමයක් සමයප්පවාදකයේ චින්දු තින්දු කාචීවේ ඒකසාරායම් විහෙරති මල්ලිකාරාමි. දැන් එතුමා පරිබ්‍රාජකේ පරිබ්‍රාජකේ කියන්නේ ගිහිගේ අදාරක් කෙනෙක්. නමුත් සර්වච්ඡ ශාසන බැවිදලා නැහැ. මේ විතරක් නෙවෙයි මෙයා ඒ පරිබ්‍රාජක කණ්ඩායමක නායකයෙක් කොච්චරද කියනවා 30000ක් සෙනගෙදලා තියෙනවා. මේ පොට්ටපාද පරිබ්‍රාජක යටතේ පමණයි. එයා ඉඳලා තියෙන්නේ සමයක්වාදකය කියලා කියන්නේ එතන ඉඳලා තියෙනවා සෑම වර්ග වලටමයි කී ශ්‍රමණක් ගන්න. ශ්‍රමණියෝ, පරිත්‍රාජකයෝ, ආජීවකයෝ, බ්‍රාහ්මණියෝ ඉතින් ඒගොල්ල කරන්නේ කට්ටි ඔක්කොම තැනකට එකතු වෙලා සමයක් ප්‍රවාදකය කියලා කියන්නේ තම තමන්ගේ සමයන් පිළිබඳව තම තමන්ගේ අදහස් පිළිබඳව සාකච්ඡා කරනවා. ඒකට කුතුහල ශාලාව කියන නමක් තියෙනවා. දැන් අපි ප්‍රජාශාලා නැත්නම් ඔය නගර ශාලා වගේ කියනවා වගේ එතන අපි රැස්වලා දේශපාලන තීන්දුව ගන්නවා වගේ කුතුහල ශාලාව කියලා කියන්නේ එතෙන් දෙක තුනකට පස්සේ කෙනෙක් Tamanට සැකයක් ඇති වෙච්ච දෙයක් ඒ පිරිසට ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරන එක එක නැයක එක නැයකට මත ප්‍රකාශ කරනවා. එහෙම මේ දැනක සමයක් පාදකයේ කියලා කියන එක එක සමයාන්තර දර්ශන අතර වාද ඇති වෙන තැනක තින්දුකාචීරය කියලා කියන්නේ වනසණ්ඩයක ඒක ශාලක ඉස්සල තුල තියෙන තනි ශාලාවකින් පටන් අරගත්ත විශාල වෙච්ච ස්ථානයක තමයි මේ පරිප්‍රාජකේ ඉඳලා තියෙන පොට්ටපාරණ කියලා මල්ලිකාරාමය කියලා තියෙනවා. අතන කුසල් රජුගේ පිටසවර මල්ලිකාව. ඉතින් මේ කියන මල්ලිකාරාමයේ එතුමිය විශේෂ පූජා කරන එකත් දන්නේ. කෙසේ නමුත් මෙතන ওই විසාකා අවපාසිකාව කරන ලද පූර්වාරාමය නාටපෙන්දික සිසුතුමා කරන ලද ජේතවනාරාමය වගේ හරියට ආරාම තිබිලා තියෙනවා. ඒක තමයි පොට්ටපාරේ ඉඳලා තියෙන්නේ. ඉතින් ඒ නිසා එදා පටන් අද දක්වාම මේ ආගමික ආධ්‍යාත්මික ශාස්ත්‍රීය කටයුතු වලට මේ ශරත්පුර ජේතවනාරාම විශේෂ ආකර්ෂණයක් තිබිලා තියෙනවා දෙවියන් අතර බ්‍රහ්මයන් අතර මනුෂ්‍යයන් අතර විශේෂයෙන්ම දැනුම් තීරු නැති මනුෂ්‍යයන් අතර සමාන බ්‍රහ්මයන් අතර ඉතින් අපි ඒ තැනකට මේ වගේ වැඩවලට අපි එකතු වෙන්න හේතුව ඒ වගේ තියෙන හැම ආකාරයෙන් ශක්තියේ සහායවත අපිට හිතෙනවා අනේ කොච්චර හොඳද මේ වගේ තැනකට වෙලා මෙවැනි වාතාවරණයක අපි ගත කරන්න පුළුවන් වීම ගැන. ඉතින් ඇත්තටම අද තියෙන බාහිර දේශපාලන තාගික දර්ශනය බලනකොට මේක ආර්ශ වෙලා තිබු ලොකු දෙයක්. මේ අපි වගේ පිළිසකට විදේශගත පිළිසකට ඇවිල්ලා බෞද්ධ පරිසරයේ ඉඳගෙන මේ කටයුතු කරනවා වීම ගැන. ඉතින් ඒ වෙනකොට ඇත්තටම ඒවට මුල් වෙච්ච ඒ අනගත ධර්ම පාලකමයන්ටු ඊට කලින් ඉතිහාසයේ කියනවා අශෝක අධිරාජ්‍ය ඒ වගේම ධර්ම පාලකතුමා වගේ අතෝ වරින් වර පහළ වෙනා මේ යුග මෙහෙවර කරලා තිබුණ නිසා තමයි තාමත් මේක රජය පිළිගත්ත පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ විසින් ආරක්ෂා කරන බෞද්ධ ස්ථානයක් වශයෙන් කරපතලා තියෙනවා. ඒක දිහටම නීරුතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. එතුමා ඉන්න කාලේ ඒ ප්‍රධාන ස්ථානයට ඔක්කොම වෙන් කරලා ඒක කාටවත් අත තියාගන්න බැරි වෙන විදිහට පුරා විද්‍යා අධ්‍යාරක්ෂිත ප්‍රදේශ වශයෙන් නම් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මෙවුවා තාමත් ඒ පොදු අරසා වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට ඇවිල්ලා මේ වගේ අපිට විවේක කරගෙන මේ කටයුතු කරන්න වෙන්නේ. ඉතින් ඒ නිසා මේ සූත්‍රයත් ඒකටම ගැලපෙනවා. කොටපාද සූත්‍රය කියලා එක සඳහන් කරලා තියෙන්නේ. මේ සූත්‍රයේ ਸਰවචන වංශ විසින් දේශනා කරන සූත්‍ර පිටකයේ දීඝනිකායේ සීල වර්ගයේම සඳහන් වෙන සූත්‍රයක් ඇත්තටම කියනවා වාර්තික සූත්‍රයක්. ඉතින් මම වගේ පුංචි කැලලා කරන බණ කියන කෙනෙකුට මේක ඉවර කරන්න අවුරුද්දකට වැඩි කාලයක්. මම උත්සාහ කරනවා අපි ඉන්න මේ දවස් කීපය ඇතුළත ඒකේ මූලික අසුබිම එහෙම නැත්නම් කවුරු දන්න කරුණු පිළිබඳව එච්චර විග්‍රහ කරන්නේ නැතුව ඒ අවශ්‍ය කාරණාවට ගිහිල්ලා ඒ ටික කරගෙන යන්න අනේ ඒ පැත්තෙන් බලනකොට මේ සූත්‍රය අපි මේ ඉදිරියට විස්තර විශිතුරු කරගන්න බලාපොරොත්තු වෙන්නේ මේ සංඥා චෛතසිකය පිළිබඳවයි. ඉතින් මේ සංඥා චෛතසිකයට මේ සූත්‍රයේ පෙළඹෙන්නේ පිටු කීපයක් ගත කරන්න පස්සේ ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි සර්වචනාංශයේ දවසක ජීතවනාරාම වැඩ ඉන්න වෙලාවක ඉන්න සමයේ දේශියුර පිරවගෙන පාත්‍රෙත් කරේ දාගෙන බලනකොට පින්න පාතට යන්න කල් වැඩි. ඒ වෙලාවේදී සර්වචන්ද කල්පනා වෙනවා හොඳයි මම මේ වෙලාවේදී මේ පුත්‍රාද ඉන්නා වූ මල්ලිකාරාමයට ගොඩ වැදුනොත් හොඳයි කියලා සර්වචන්ද කල්පනා පහළ වෙනවා. ඒ කල්පනා පහළ වෙලා සර්වචන්ද වහන්සේ මල්ලිකාරාමයට යනකොට මේ පුත්‍රාද කියන පරිබ්‍රාජකයා නායකයා තමගේ පිරිසත් එක්ක එකතු වෙලා අල්ලාහ් සල්ලාපයේදී ඉන්නවා. ඒ කියන්නේ ගෝසාව කතා කරගෙන ඉන්නවා. සර්වඥාන්සේ දකින්නකොට මේ පොට්ටපාද පරිබ්‍රාජකයට ලොකු සතුටක් ඇති වෙනවා. සර්වඥාන්සේ අපේ දිහාට එනවා සර්වඥාන්සකට අනුග්‍රහ කරනවා. නමුත් ඒ අනුග්‍රහය ලබන්න නම් පිරිසනි ශබ්ද වෙන්න ඕනේ. පිරිසනි ශබ්ද නොවුනොත් ඒක සර්වඥාන්සේගේ අප්‍රසාදයට බලයි. සර්වඥාන්සේ නැවත ඒකෙන්ද නොඑන්න ඉඩ තියෙනවා. ඒෂා විශාල වශයෙන් මෙහා කහකොස්සන් ගහලා අර පිරිසට කියනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ දීපතට වඩිනවා ඒක මහා සුභාගතයක් මංගල කාරණාවක් සර්වඥ වහන්සේ කැමති නෑ කැපොස්සන් ගන්න පිළිසිත ඒ නිසා කර්මා කළ නිසද්ද වෙන්නේ කියලා ඒෂ නිහිත කරනවා ඒ නිහිත කරාට පස්සේ සර්වඥාන්සේ කියන වැඩලා සර්වඥ ස්වාම පොට්ටපාදගෙන් මම මෙතෙන් ඉස්සෙල්ලා මොන වගේ කතාවක්ද පිළිස කරමින් හිටියේ මම ආපු නිසා මොන විදිහේ අතුරු කතා කරත් බාධා වුණේ කියලා. එතකොට ඉංගියක් කරනවා මම ආවට නිසද්ද වුණා මම ඉන්දියසල කෑ ගහගෙන හිටියා. ඉතින් ඒක නිසා ඔයත් අන්න මගේ බාධා වුණා නම් මම පැමිණීම නිසා මට අනුකම්පා කරන්න කියන වගේ තමයි යතමයි ඉංගියකුත් තියෙනවා. මේ මෙහෙම පිරිසක් පරිබ්‍රාජක පිරිසක් පිළිතුරු ඉච්චන කෑකොත් සඳහන් කොහොඳ නැහැ. ඒ වෙනම නම් මම නැවත එන්නේ නැහැ කියන එක ඉගියා. මේක සාමාන්‍ය උගා. මේක මේ සූත්‍ර විතරක් නෙවෙයි කීපතරක සඳහන්. එතකොට පොට්ටපාද පරිත්‍රාජක කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ ඒ වෙච්ච කතාව ගැන ඉච්චර විස්තර හොයන්න ඕනේ. ඔබ වහන්සේට ඕන වෙලාවක දැනගන්න පුළුවන්. එදින අපි ඉච්චර වැදගත් කතාවක් නේ ඔබ වහන්සේට සටහන් කරන තරම් වටින කතාවක් නෙවෙයි මම. අපි එදිලා හිටියේ. නමුත් මම ඔබ වහන්සේ වැඩපු වෙලාවේදී මම කැමැතියි වහන්සේ වැඩියකින් අපිට ප්‍රයෝජනක් වෙන විදිහට කරන්න අවසරයි ස්වාමීන් වහන්සේ පුරිමානි පන්තියේ දිවසානි පුරිමානි මේට ඉස්සර කාලෙක මට මතකයි නානාතිත්‍ය එක එක තීර්ථකයන් එමත්නම් සමන ප්‍රාර්ථනා අනිකුත් ශ්‍රමණියෝ බ්‍රාහ්මණියෝ කුතුහල ශාලායන් සම්නිපතිනා සම්නිපතිතාන සම්නිසීනා මේ කුතුහල ශාලාවට එකතු වෙලා එකතු වෙලා ඒකට ගත කරන වෙලාවේ ඒගොල්ලන්ට බාහිර ප්‍රශ්නයක් මතුණා. ඒ ප්‍රශ්න පිළිබඳව ඒගොල්ලෝ සාකච්ඡා කරා. ඒක පිළිබඳව විවිධ මත ප්‍රකාශ කරා. මේ මත ප්‍රකාශ කරද්දී මට ඒ වෙලාවෙම ඔබ වහන්සේ සිවුනා. ඔබ වහන්සේ තමයි මේක විනිශ්චය කරන දක්ෂයා. ඉතින් මේ මට ඒක හිතේ තියාගෙන ගියා. අනේ කවදා හරි මම ඔබ වහන්සේ උනාලා දැනගන්න ඕනේ කියලා මේ කතා කරුවේ අභිසඤ්ඤා නිරෝධය කියන වචනේ සම්බන්ධව. ඉතින් දැන් ඔබ ආංශේ මෙහි ආවා. අපි එන්නේ ඉස්සෙල්ලාම කතාව අහනවා ඒක තිබිච්චා. මම මේ සිද්ධිය මතක් කරලා ඔබ ආංශෙන් ආන්න කැමතියි. ඇත්තටම කියනවනම් මේක කියන්න සුදුස්සක්. අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ. ඉතින් ඔබ වහන්සේ මේ අභිසඤ්ඤා නිරෝධය පිළිබඳව කොහොමද විස්තර කරන්නේ කියලා. එතකොට පේනවා මේ පොට්ටපාද පරිප്രാජකයට බුදුරජාණන් වහන්සේ පිළිබඳව කොහොමදත් සාධාංගීමක් තිබිලා තියෙන බොහොම කාලයක්. ඒ වගේ විතරක් නෙවෙයි මේ වෙච්ච සාකච්ඡාවේදී අபிසඤ්ඤා නිරෝධය පිළිබඳ ඒවකට පැමිණිච්ච සෑම මතයක්ම ඉදිරිපත් වෙලා තිනවා ඒකකින්ම සතුට වෙලා තිබිලා නැහැ. ඒ විතරක් නෙවෙයි මේ ඉන්නකොටම සරුවත් යන වහන්සේ දැනගත්තා මේකට සුදුස්සයි එන්නේ මෙතේ ඉන්න පිරිසට ඒක තේරෙන්නේ නැහැ. එදා හිටපු පිරිසට විසඳගන්න තරම් පිනකුත් නැහැ. දැන් මම ඉදිරිපත් වෙලා මේ ප්‍රශ්නේ අහන්න ඕනේ කියලා. ඒ නිසා ඊතර තියෙන මොකද්ද ගොනුවක්? ඊතර තියෙන මොකද්ද පෙළගැස්ම? ඒ පෙළගැස්ම නිසා මොකක්වත් අහක දාන්න නැතුව අදාළ ප්‍රශ්නට අදාළ මාතෘකාවට සතුටෙන්නාංශගේ අවධානය යොමු කරනවා. ඒ නිසා ක්‍රමයේ පිටු කීපයක් යවනික රාශියක් විස්තර කරගෙන ਸਰවඥාන්සේගේ පොට්ටපාදන මැති පරිබ්‍රාජකයා අභිසඤ්ඤා නිරෝධය පිළිබඳව ප්‍රශ්න කිරීමකුයි මෙතන තියෙන මූලික කතාව. ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ ਸਰවඥාන්සේට වඩින එක පොට්ටපාද පරිබ්‍රාජකයා ඔක්කොටම නිදානයක් කියනවා. ඔක්කොම වෙච්ච සිද්ධි වගේ. ඒක නිසා හොඳ චිත්‍රයක් නැවිලා පේනවා. මේක දැන් හොයනකොට ඒ සමෙහි සමයාන්තර දර්ශන අනුව නානාතිත්‍යන සමන බ්‍රාහ්මණ විවිධ තීර්ථකයන් සහ සමන බ්‍රාහ්මණයන් අතර තිබුණේ කතා සංවාද ස්වරූපය. ඉතින් ඒක නිසා සර්වජන් වහන්සේට ඒ අபிසඤ්ඤා නිරෝධය පිළිබඳව මට ඇයි මේ ඔබ වහන්සේගෙන් අහන්න හිතෙන්නේ කියන එක අහනවා විතරක් නෙවෙයි කොටපාද බ්‍රාහ්මණයනේ පරිබ්‍රාජකයා එදා ඒ පුරිමානි බන්තේ දිවසානි පුරිමානි පෙර පෙර දවසක ඒ නානා ඉච්ඡාරං නානා තීර්ථකයන්දා සමාප්‍රක්මනෙන් ඉදිරිපත් කරපු තමන මේ තාක්කල් පිළිගන්නේ නැති වේද තියෙන කතාව කියවෙනවට පිළිගන්නේ නැහැ කියන එක වගේ මත වගේක් ඉදිරිපත් කරන තරම් පොට්ටපාද මේ ඉදා කතාව මතක තියාගන්න. ඒකම පේන තියෙනවා මේකේ තියෙන වටිනාකම පාදක තීරණ තියෙනවා. මිනිස්සු එදා සාකච්ඡා කරගත්ත මාතෘකාව හොඳයි. නමුත් මේ මාතෘකාවට නිගමන නිගමනයක් කරන්න බලව සුදුසු ඉඳලා නැහැ. දැන් මේ කතාව සුදුසු එනකොටම පොට්ටපාද පරිබ්‍රාජකයා බුදුජාණන් වහන්සේ ඒත්තු කරනවා මේක මේ උපවහන්සේ විහෙස කරන්න බරපතල ප්‍රශ්නයක් තාම නෙවෙයි. මෙන්න මෙතනයි අපි හිටියේ ඉඳලා. මෙන්න මේකයි උනේ කියලා. ඉතින් ඒක නිසා එතන මේ නිදාණය තිබීමා පේනකොට පේනවා කියනවා මේක මේ හිතපු කතාවක් මේක වෙච්ච සිද්ධියක්. ඒ වගේම ජීවිතයට අදාළ දෙයක් විශේෂයෙන් කියනවා තීර්ථකයකට සමාන ප්‍රාණික ජීවිතය අවශ්‍ය දෙයක්. ඒ නිසා භාවනා කරගෙන යන කෙනෙකුට මේ වගේ දෙයක් Tamange හිතර දැනගන්න කියලා ප්‍රශ්නයක් නොවුණා. මොකද සාකච්ඡා කිරීමෙන් Tamange ගත කරන මේ භාවනා ජීවිතයට ලොකු රුකුලක් ලොකු තල්ලුවක් ලොකු ආනුභාවයක් ලැබෙන්න ඉඩ තියෙනවා. විශේෂ එහෙම නැත්නම් අනුගමන බෞසුත භාවයට මේක උදව් කරනවා. ඒ නිසා අපි අද දවසේ ධර්මදේශන ආරම්භයේදී අපි වෙලා ගනිමු මේ ਸਰවචන් වහන්සේ පැමිණෙන ඉස්සර ඉස්සර ඉස්සර දවසක තුවල ශාලාවේදී ඒ තීර්ථකයන් සහ සමාජ ප්‍රාඥයන් මේ අபிසඤ්ඤා නිරෝධය පිළිබඳව මෛත්‍රපත් කරලාද මත මේ අபි කියන පදයක් සංඥා කියන පදයක් නිරෝධ කියන පදයක් ගත්තොත් නිරෝධය කියලා කියන්නේ අප නිරුද්ධ වීම අමාරේ නැත්නම් උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති ඊටස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා මේ ලෝකේ පහළ වෙන තාක් සංස්කාර වලට මූලික ලක්ෂණ තුනක් තියෙනවා. සංස්කාරයක්ම අනිකුත් සියල්ලගෙම වෙනව ඒකටම ආවේනික හටගන්නවා කියන්නේ. ඒ වගේම ඒකටම ආවේනික ඡය වීමක් තියෙනවා. ඒකටම ආවේනික පෙරලියක් විපරිණාමයක් තියෙනවා. ඒ නිසා සංස්කාර කියලා කෝටි ගණන් තිබුණා. ඒ හැම සංස්කාරයක්ම Tamanta ආවේනිකව හට ගන්නවා. Taman ආවේනිකව වැය වෙලා යනවා. හටගත්ත තැන ඉඳලා වැය වෙන තැන දක්වා පෙරලියක් විපරිණාමයක් රූපාන්තරණයක් ඇති වෙනවා. පෙරලියක් පරිණාමයක් විපරිණාමයක් සිදු වෙනවා. එතකොට සංඥාවගේ ගෙවි යෑමක් මේ කියන්නේ සංඥාවගේ ක්ෂය වීම සංඥාවගේ වැය වීම සංඥාවගේ නිරෝධයක් ගැන කතා කරන්නේ. නමුත් අභි කියන උපසර්ග පදයක් එකතු කරලා තිනවා. මේ අභි කියන පදයත් අති කියන පදයත් බොහෝ විට සමානයි. ඒක අර ඒකේ බරපතලකම බරසාරකම වැඩිකරන දාන පදයක්. ඥාණයට අභි කියන පදයකම අභිඥා කියලා කියනවා විශිෂ්ට ඥාන කියලා කියනවා. වගේ මේ විශිෂ්ට වූ සංඥා නිරෝධය ගැන මේ කතා කරන්නේ. මේ සංඥා නිරෝධය ගැන කතා කරනකොට මේ පුස්තපාදතුමා දැන් වාර්තා කරනවා සර්වචන් වහන්සේට එදා හිටු සමහරක් සමනක් ප්‍රාප්තනියෝ එදා හිටු සමහරක් අන්‍ය තීර්ථකයන් අහේතු අපච්චා පුරුෂස්ස සංඥා උපජ්ජಂತಿ පජ්ජಂತಿ ච නිරුද්ධಂತಿ ච කියලා වර්තාවක් ගෙන හරපාන එදා වෙච්ච සංසිද්ධිය. ස්වාමීන් වහන්සේ බුදු කියන මාංශරට භාග්‍යතුන් වහන්සේ එදා හිටව සමන සමහර තීර්ථකයෝ සහ සමර්ථකයෝ කිසිම හේතුවක් ප්‍රත්‍යක්ෂින් තොරව නැත්නම් විෂම හේතුකව සංඥාව ඇති වෙනවා සංඥාව නැති වෙනවා යස්මින් සමයේ සංඥා උපජ්ජති සංඤී තස්මින් සමයේ හෝති යාතේ සංඥාව අහේතුක වෙන්නේ අප්‍රත්‍යික වෙන්නේ යම් වෙලාවක උපදිනවා නම් එයා එක දාන්න. දැන් මම මට මට මට සීය තියෙනවා. මට නිින්ද ගිහලා නැහැ. මට ක්ලාන්ත වෙලා නැහැ. මම මෙරිලා නැහැ කියලා අර දැනීමක් තියෙනවා. යස්මින් සමේ නිරුද්ධಂತಿ අසංජිතස්මි සමේ මොහොති. මේ සංඥාව යම් වෙලාවක අහේතු අප්‍රත්‍යව ඒ පුද්ගලයාගෙන් දුරු වුණාට පස්සේ ආට මතක නැති වෙනවා. එයාට සිහින් මුද්දා වෙනවා. එතන මතකේ නැහැ. මොකද උනේ කියලා කියාගන්න බැහැ. අන්නේ කියාගන්න බැරි ස්වභාවයටපත් වීම හේතුකව ප්‍රත්‍යවයි සිද්ධ වෙන්නේ. ඒක මේ ඒකට අදාළ හේතු එහෙම නැත්නම් ඉදපච්චේතාවයක් අටිච්ච සමුප්පාදයක් හේතු ප්‍රත්‍යක් නැහැ. ඒ නිසා ඉඳපු ගමන් ඒක එනවා ඉඳපුම නැති වෙනවා ආවට පස්සේ ආ දන්නවා මම දැන් හිටියා මට දැනෙනවා මට නිින්ද ගිහිල්ලා නැහැ මට මම මේ අවදිම හිටියේ කියලා. ඒ වගේ යම් වෙලාවක ඒක නැති වෙනවා නැති වුණාට පස්සේ ආ දන්නේ නැහැ. යට නිදිමත වෙනවා. යාට සපෙල උත්තර බඳ ගන්න බැරුව මතක නැති වෙනවා. මෙන්න මේකට හේතු වෙන හේතුව ප්‍රත්‍ය ප්‍රත්‍යක් නිත්‍ය ප්‍රත්‍යක් නැහැ. ඉතින් ඒක අපි බැලුවොත් මන්දෝත්තුක කෙනෙක් එහෙම නැත්නම් ඔය අල්සයිමර් එහෙම නැත්නම් පාකින්සන් වගේ අල්සයිමර් තමයි ගොඩක් කරට එළියේ තියෙන ඉඳපු ගමන් යාට මතකේ ප්‍රකෘති වෙනවා මතකෙ නැති කියලා. මොකක්ද හේතුව කියලා දන්නේ. ඒ අපස්ථායකයටත් තේරුම් ගන්න බෑ. ඇලිච් එක නඩ තේරෙන්නේ නැහැ. ඉඳපු ගමන් හොඳ සීයේ එනවා. ඉඳපු ගමන් සීයේ නැති වෙනවා. ඒ සීයේ නැති වුණාට පස්සේ හඳුනන්නේ වෙන කෙනෙක් වශයෙන්. එහෙම නැත්නම් මතකයක් ඇත්තේ නැහැ. කිටි සමහර කිටි මතකේ නැති වෙලා යනවා. සමහර වෙලාවල් වලට කුංචි මොළයේ ඇති වෙන කම්පන චංචල නිසා, අධිශයතුරු නිසා සමහරට කිට්ටු මතකේ නැතිලා යනවා. මතකේ නැතුනට පස්සේ මොනම දෙයක්වත් කරගන්න බෑ. මනුස්සයර ඔක්කොම තේරෙනවා. මම ස්ත්‍රියාවක්, මම පුරුෂයෙක් අසවලා කියන දන්නවා. නමුත් මේ කිට්ටුක පාවිච්චි කරපු ටෙලිෆෝන් නම්බර එකක් එහෙම නැත්නම් වාහනයකට කොට වෙලා ගමනක් යන්න කිටි කෙනෙකුගේ උදව්වක් කියලා ගන්න භාෂාව ඔක්කොම මතක නැතිලා යනවා. ඉතින් යාට තේරෙන්නේ නැහැ මේක අහවල් කාරණා නිසා වුණාද කියලා. ඉතින් මේ වගේ සිද්ධි රාශියක් විශේෂයෙන්ම මේක කාලේ වෙනකොට ඒක ගොඩාක් ප්‍රසිද්ධ වෙන්න පටන් අරගත්තා මේ මානසික රෝග පිළිබඳව දැන් තියෙන සංකීර්ණතාව නිසා වාර්තා වීමේ ඉදට වැඩි නිසා හරියට කියවන්න හම්බ වෙනවා. ඒ මිනිස්සෙින් ඉඳපු ගමන් සීය එලවනවා, ඉඳපු ගමන් සීනට වෙලා යනවා. මොකද්ද හේතුව කියන්නේ? එතකොට ඒ පුද්ගලයා මට මේ වෙලාවේ මම සංජීව හිටියා. මම මේ වෙලාවේ අසංජීව හිටියා කියලා කියන එකත් එක පැත්තකින් වාර්තා වෙනවා. එතකොට ඒ උපදායකයෝ හෝ වෛද්‍යවරු දකින්නකොට ඒ පුද්ගලයා සංජීව කියලා කටයුතු කරාට දුව අවුල් වෙලා කතා කරනවා. අන්නේ වගේ දේවල් දකිනකොට වෛද්‍ය විද්‍යාව අපි බැලුවොත් ඒක පැත්තකින් උත්සාහ කරන්න හදනවා. මේ රසායනික ශරීරයේ යම් කිසි හේතුවක් වෙලාද වෙනසක් වෙලාද එනකම් විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍රයේ වෙනසක් වෙලාද මොකද්ද හේතු ප්‍රත්‍ය කියලා අපි ගත්තොත් මානසික වෛද්‍ය විද්‍යාව බලන්න හදන එක පැත්තකින්. හැබැයි තාමත් බෑ මානසික වෛද්‍ය විද්‍යාවට මේකට පූර්ණ ගවේෂණයක් කරලා ඔක්කොටම හරින උත්තරයක් දෙන්න. හැමදාම ඉගෙන ගනිමින් ඉන්න නිසා එක එක කොනක් තියෙනවා මේක අප්‍රත්‍යව වෙනවා ඇති. හේතු ප්‍රත්‍යක් හොයන්න බෑ. හේතු ප්‍රත්‍ය හොයන්න පුළුවන් 30ක් 40ක්. 50කට වැඩි හරියක් මොකද වෙන්නේ කියලා ගන්න. ඒ වගේම තමයි අපි ගත්තොත් භාවනා කරන යෝගාචරයේක් අමතිකා. නැතිනම් පටන් ගන්න වෙනවා මේ කතාව. අවිසංග යම් වෙලාවක භාවනාවේදී මට නිින්ද වැටෙනවා මට මේක නොදෙනී ගියා කියලා හරියට අවස්ථාවල් වලටපත් වෙනවා. ඒපත් වෙනකොට ඒක නිින්දක්ද එහෙම නැත්නම් භාවනාවේදී මේ බරපතල වශයෙන් සඳහන් කරන මේ අභිසඤ්ඤා නිරෝධයටපත් වීමත් කියලා කියන එක මේ පොට්ටපාද පරිප්‍රාජකයට තෝරන්න බෑ අනිත්‍යයට ගන්න තෝරන්න බෑ සම්මා ප්‍රාප්තණය තෝරන්න බෑ. ඒ නිසා මේ ආධුනික යෝගාවචර අනන්තවත් අවස්ථාවලටපත් වෙනවා. මේක පිළිබඳව විනිශ්චය කරගන්න බෑ. ඉතින් භාවනා කරගෙන කරගෙන යනකොට ඒ යෝගාවචරයා හුඟක් වෙලාවට මේක භාවනාවේ දියුණුවක් වශයෙන් සලකනවට වැඩිය සලකන්නේම වැරද්දක්. සලකන්නේම නින්දක් කියලා. සලකන්නේම පත්‍ය කැඩීමක්. සලකන්නේම සමාධිය කැඩීමක් කියලා. ඒක නිසා වාර්තා කිරීමකුත් නොකර ඉඳී ඉඳී. ඒ වාර්තා කරන්න බැරි වෙන්න හේතුව මෙයාට උත්තරය සපයලා දෙන්න බෑ. මොකද ඒ වෙලාව නිදිමතක් තිබුණේ නෑ. නමුත් භාවනා කරනකොට ඉතින් දෙනකොට සංඥාව නැතිලා. ඒකල ආයෙනවා. ආයෙ දැන් නම් ආයෙ බුද්ධිය ගන්නෑ වටෙන්නේ නෑ කියලා. ඉන්දට වැටෙන්නේ නෑ කියලා භාවනා කරනකොට ආයෙ වැටෙනවා. ආයෙනවා. ඉතින් මේ මේ සිද්ධියේදී හේතු අපත්‍ත්‍රි කියන හේතු ප්‍රත්‍යක් නැහැ. ඒක අදාළ හේතුවක් නැහැ කියලා යෝගාවචර තීන්දුව කරන්න ඉඩ තියෙනවා. ඒක තමයි දාහිර වේ සමනක් ප්‍රඥා සමහරක් කියලා කියන්නේ. මේ වගේ සංඥා නිරෝධයක් වෙනවා. අபிසංඥා කියවල මේක කුසල ප්‍රත්‍යක් වගේ පේන්න තියෙනවා. ඒ අවිසඤ්ඤා නිරෝධයට හේතු සපේනවා කියන එක සාමාන්‍ය ලැස්ති ලගින තියෙනකොට සුතුමි ඥාන නැති කෙනෙකුට මෙන්න මේ නිසයි කියලා කියන්න බෑ. ඒ මොකද ඒ අදාළ කරුණු නිින්දදී නම් තියෙනවා. නිින්දදී කියනවා මම වෙහෙස වෙලා හිටියා. එනකම් මේ කයට හිතට වෙහෙසයි. ඒ නිසා නිින්දට වැටුණා කියලා කියතගෙන මෙතෙන්දී එහෙම එකක් හත්තේ නෑ. නිරෝධයක් සිද්ධ වෙනවා. ඉතින් නිරෝධය කියනවා කියන්නේ හරි බරයි ශිප් බෞද්ධය ගන්න හරි බරට. නැවත අපි ක්ෂය වීමක් කියලා ගමු මේකට. එතන බැය වීමක් කියලා ගමු. සංඥා ක්ෂය වෙලා යනවා. සංඥා වැයලා යන්නේ වැය වෙච්ච ගමන් අහඳුරගන්නේ සාමාන්‍ය නින්දට ගියයි කියලා. නමුත් Tamanටම තේරෙනවා ඒක නිදිමතක් නෙවෙයි. ඒ නිසා ඒක යම් විද ප්‍රමාණයක් තියෙන ඕනම කෙනෙකුට අ හේතු අප්‍රත්‍යක වේදනා. එහෙම නැත්නම් තව කෙනෙක් මතයක් ඉදිරිපත් කරනවා එදා පොට්ටපාද පරිප്രാජකයා මතක් කරපු විදිහට සංඥාව කියලා කියන්නේ ආත්මය කියලා වහාරා. ඒ කියන්නේ මට මතක තියෙනවා විතරයි මම ඇන්නේ. මතක නැත්තම් මම නෑ. එනිසා මම කියන්නේ මේ සංඥා. එනිසා සංඥායිතේ පුරුෂස්ස අත්තා සහජකෝ උපජ්ජිතිච උපේචිච අපේචිච සංඥාව කියලා කියන්නේ මේ මනුෂ්‍යගේ ආත්මය ඒක වරක එනවා වරක ඒ කියන්නේ ඒ භාවනා කරගෙන ඉන්නකොට මෙතෙන්ට එනකම් මම හිටියා මට ඕන දේ කරන්න පුළුවන්. මට පාලනය කරන්න පුළුවන්. මට අනුමතු කරන්න පුළුවන්. එතනින් එහාට ගියාට පස්සේ මට මතක නැහැ. මට මොකද උනේ දන්නේ නැහැ. ඇඟට තුන දන්නේ නැහැ. ඉඳගෙන හිටියා දන්නේ නැහැ. මොකක්වත් දන්නේ නැහැ. ඒක නිසා ආත්මීය ගිලිහීමක් නැත්නම් ආත්මීය වෙන්වීමක් කියලා පුදුමාකාර බයකටත් එනවා. ඒ බයට එන්නේ අර නිත්‍ය සංඥාව, අත් සංඥාව, ඝන සංඥාව, එහෙම නැත්නම් සුඛ සුභ සංඥාව තියෙන කෙනාට හරියට නිකන් ඉලකින් පල්ලට Taman එලවගෙන යන වාහනේ ඇදලා ගියා වගේ. දැන් වාහනේ බ්‍රේක් අහන්නෙත් නැහැ, ක්ලච් අහන්නෙත් නැහැ, ඇදගෙන යනවා. එතකොට එන ගිහිචිලා වගේ මේ Tamanට මේක ආණ්ඩුමට්ටු කරන්න බැරි වෙනකොට මේක ආත්ම වශයෙන් ගත කෙනාට මේ අபிසඤ්ඤා නිරෝධේ කිසිම සුභයක් දකින්න බෑ. කිසිම සුඛයක් දකින්න බෑ. කිසිම ඉච්ඡිත භාවයක් නැතිකම නිසා ඇතිවෙච්ච බයක් ඇති වෙනවා. ආත්මය වශයෙන් අල්ලගත්ත නිසා හිඳ අඩිදා. ඒ නිසා යෝගාවචරකෙ පැත්තෙන් අපි තීරුම් ගන්න ඕනේ මේ සංඥාව ආත්මය කියලා කිලි පිළිගන්නේකේ යම් යම් රෝග ලක්ෂණ අපි ළඟ දැන්න තියෙනවා. මේ සංඥාව තියෙන වෙලාවට මම ඉන්නවා. සංඥා නැතිලොට මම නැති නිසා සංඥාවම ආත්මයක් කරගෙන එහෙම නැත්තම් කියනවා මේ සංඥාව ඇතිවීම සහ නැතිවීම කියන එක ඇතුළත හේතුවක් කියලා කියනවා. මමයා විශ්ින් කරන දෙයක්, ආත්මය විශ්ින් කරන දෙයක්. ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක මොකද? ඒකට දක්වන බයත් එක්ක බලනකොට, ඒකට දක්වන බීචිකාවත් එක්ක බලනකොට, ඒකට දක්වන හිඳ අඩි දාන ගතියත් එක්ක දකින්නට මොකද දෙන්නේ කාර්යකතියේ? ඊගාට පොට්ටපාද පරිබ්‍රාජකයා තව පැත්තකින් කියනවා සම්පති ප්‍රහරණ ප්‍රඥා මහිත්‍තිකා මහානුභාවෝ මේ ලෝකේ ඉන්නවා ඉතාම මහානුභාව සම්පන්න මහා irdichaiත ශ්‍රමණක් බක්කන ඒ ඇත්තු උපකඩති අපකඩති තව කෙනෙකුට මානසිකව බලපාලා එයාට සංඥාව දෙනවා නැත්නම් සංඥාව ගන්න. ඒක නැත්නම් අපිට කියන්න පුළුවන් මෝහණය කරනවා. මෝහණය කළේ නිදිආපත් කරනවා. ආයෙ නිින්දෙන් අවදි කරනවා. ඒක නැත්නම් යාට ආවේශ වෙලා යකෙක් වගේ පේන්නේ හිටිනවා. ආවේශල භූතෙත් පෙන්න පටන් ගන්නවා. ආයෙ භූතය. ආයෙ මනුස්සය. ආයෙ අකාය. ආයෙ මනුස්සය. මේ සෙල්ලම් කරන්නේ මහවත්ති සහිත මහාන භව සම්පන්න ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැත්නම් හිත හොඳට තනවා වඩාගත් ඇත්තෝ කියලා තම පිරිසක් පිළිගන්නවා. ඉතින් හුඟක් වෙලාවට මේ මහින්දිසයිත ශ්‍රමණක් බ්‍රාහ්මණයන් මේක කරනවා කියන එක සීලය අතින් දුර්වල හැම කෙනෙක් ළඟම තියෙන කාරණාවක් තමයි. සීලේ දුර්වල කෙනා ශ්‍රද්ධාව නැති කෙනා දුමාකාර බයක් තියෙනවා මේ අන්තරමන්තර ගුරුකම. ඒගොල්ලෝ හිතනවා මේ ඔක්කොම ඕනම කෙනෙකුට තව කෙනෙකුට බලපෑමක් කරන්න පුළුවන්. බලපෑම් කරලා යාට යම් යම් දේවල් කරන්න පුළුවන්. ඒ නිසා තමන් තුළ සීලේ තාවුවක් නැති කෙනා තමන් තුළ බුද්ධ ආදී ත්‍රිරත්නයේ කෙරේ ශ්‍රද්ධාවක් නැති කෙනා මේ වගේ යන එන සංඥාවට භූතය එනවා යනවා යක්ෂය එනවා යනවා මට දේවාරූඪයක් ආවා දේවාරූඪේ ගියා මට වරමක් ලැබුණා මට වරම ගියා ආදි වශයෙන් විශාල වශයෙන් සංවිධාන කටයුතු තියෙනවා මේක බුද්ධ ආගමට විතර සීමා වෙච්ච එකක් නෙවෙයි Uh, කියනවා කියන්න තියෙන දැන් ඇමරිකාවේ මේක පිළිබඳව uh, දක්වලා තියෙන තුරුතු වාර්තාගත වෙලා තියෙනට ඒක තාම රාජකාරි වෙලා නැහැ. Uh, පෙන්ලා දීලා තිනවා ඇමරිකාවේ තියෙන මුළු දේශපාලන වැඩ පිළිවෙලම තන්නේ කර මේ වගේ මහානුභාව සම්පන්න ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නෙවෙයි පෙරේතෝ జాතියක් කරන කැතවරක්. මේ මිනිස්සු මක් කරවලා, මිනිස්සු කාමයට බඳවලා, මිනිස්සු වාල් කරගෙන මේ පාරිභෝගිකත්වයට යොමු කරන හැටි, මේ සුඛභෝගීත්වයට යොමු කරන හැටි, මේ ගෑනු උඩ දාන්න හදලා සංගීත නටවලා ඒකට පිටුවට ගන්න හැටි, එහෙම නැත්නම් මේ බැංකු ව්‍යාපාර හරහා, එහෙම නැත්නම් ජනමාධ්‍ය හරහා, එහෙම නැත්නම් මේ රූපලාවන්‍ය හරහා අද මේ කරගෙන යන වැඩ ටික බලනකොට පැහැදිලිවම කුමන්ත්‍රණයක්. ඒක වචනේ පැය 3-4ක් දැනට හෙලිදරව් කරගෙන තියෙන කුමන්ත්‍රණ මූල ධර්මයේ හෙලි කරනවා. මේ පැතිකඩ දිහා බලනකොට ඒක හරි මම හිතන්නේ තාම ඒක ඉස්තිරදාර රාජකාරී වශයෙන් පිළිගන්නේකුත් නැහැ පිළිගන්නේ ඉඩකුත් නැහැ මොකද රාජකාරී වශයෙන් ඒක කියාපාන කට්ටිය මේකට විරුද්ධයි. ඒකෙදි පේන්න තියෙනවා මේ මෑතකදී ඇතිවෙච්ච මේ මේවවලදී ප්‍රවණතාවලදී ඒ විදිහට ඒ වැඩවලට අහු වෙන හැම කෙනෙක්ම ඒ කුමන්ත්‍රණට අහු වෙන හැම බලපතල විදිහට හම්බ වෙලා ඒ මාර සීනාවල් වල ස්විච්චා සේවාවට යන ඇත්තොන්ට අධිමානසික ශක්තිය පොඩි කාලේ තිබිලා තියෙනවා. එහෙම නැත්නම් গুপ্ত දේවල් වලට කැමැත්තක් තිබිලා තියෙනවා. গুপ্ত දේවල් පිළිබඳව තමන් තුළ විශේෂයක් තියෙන බව දැනෙච්ච අනිවාර්යයෙන් මේ වගේ අයගේ ආකර්ෂණයට ලක් වෙලා ඒගොල්ලෝ අල්ලගෙන ඒගොල්ලන්ට බුදුමාකාර ජනප්‍රියතාවයක් දීලා ඒගොල්ලෝ බුදුමාකාර ජනමාධ්‍යයේ ශක්තියක් දීලා ඒගොල්ලෝ හරහා මිනිසෙන් දුක හෝ දුක පිළිබඳ අවබෝධ කිරීම සම්පූර්ණයෙන් අමතක කරලා කාමයට බඳලා උතුම ගෙන යනවා ගෙනියන. ගෙනියමට මොකද? මේ බැඳෙන ස්විච්චාවේ කට්ටිය ස්විච්ච හමුදා කට්ටිය කොයි වෙලාවෙ මරලා දානවද? ලෝකේ හිටපු ප්‍රධානම මේ වගේ දේවල් වල සම්බන්ධ වෙච්ච විශිගාණක් දැන්ට නම් කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ කටයුත්ත ගත්ත ගමන් මනුෂ්‍ය ටික කාලයකට පස්සේ නෑ. මොනවා වුණාද කියන්න දන්නේ ඒ ඇත්තෝ දිහා බලනකොට යඹුරින් බලනකොට ඒ වගේ දේවල්ට අහු වෙච්ච ඇත්තොත් මෙන්න මේ විදිහේ මහා අනුභව සම්පන්න බලවේගයක් තියෙනවා. ඒ බලවේගයට පුළුවන් අපිට එක එක සංඥාවල් ඇති කරගන්න. අපිට සින්දු කියන්න හැකියාව වැඩි කරන්න පුළුවන්. අපිට සංගීත වැඩ කරන්න හැකියාව වැඩි කරන්න පුළුවන්. අපිට රූප ලාවන්‍ය ඇති කරලා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. අපිට කතාවක් පවත්වන්න පුළුවන් ශක්තිය ඇති කරලා දෙන්න පුළුවන්. ආදි වශයෙන් මේගොල්ලෝ පාවිච්චි කරලා පොම්බලා ඊට පස්සේ ගියාට පස්සේ ඒකේ ඉතිහාසය හෙලි කරනවා මේ කුමන්ත්‍රණ මූලධර්මයේ හරහා. ඒක දිහා බලනකොට පේනවා ලෝකේ පාලනය කරන මේ අද වාගේ කාලේ ඔකට විශේෂයෙන්ම වර්ෂේ 2012 එක ගියාද 2012 දී මේකේ තොරතුරු ඊට ආවා එළියට එනකොට කිව්වේ ලෝක විනාශයක් වෙනවා කියලා. ඊතරම උනේ මොකද්ද මේ වෙන්න තියෙන ලෝක විනාශය පිළිබඳව හුදී ජනතාව දැනගත් එක විතරයි. හුදී ජනතාව කිව්වත් ඒ ගැන හොයන කෙනෙකුට විතරයි අහුවෙන්නේ. වයින්ඩෝගේන ප්‍රතින පටන් ගන්නවා මේ ලෝකේ ඉන්නව සෑහෙන පිරිසක්. ඒගොල්ලෝ গুপ্ত බලවේග අදහ. ඒගොල්ලෝ ගුඪ ධර්ම වල කැමති. ඒගොල්ලේ ගුඪ ධර්ම අගය කරනවා. ඒ ගුඪ ධර්ම අගය කරන ඇත්තෝ අර කියන බලවත් ඇත්තෝ පැහැරගෙන මතරවගෙන ඒ තුලම යම් යම් දාශකම් කරගෙන වාල්කම් කරගෙන ඒගොල්ලෝ හිතුවම නැපේ මරලා. ඉතින් ඒ කටයුත්ත දිහා බලනකොට වෙනවා මේව කරන්නේ මේ මනුස්සයන්ට පිස්සුවක් ගන්න නැත්නම් ඔය ඇමරිකාවල සිද්ධ වෙන විශේෂයෙන්ම ඔය ඕලිමට විදිහට යන්නේ 10කට 15කට ඒ කටයුතු වල සූදානම් කරන්නේ. ඒ ඉතාම දක්ෂ සංගීතයේ සපේන රූපලාවන්‍ය හදන නැත්නම් බැංගු කාර්යෝ ටික නීති විදි වේදියෝ ටික ඒ ඔක්කොමලා මෙන්න මේ වගේ බලවත් මහානුභාව සම්පන්න මහින්දික හැබැයි මහානුභාව මහින්දික කියලා කියන්නේ සීලෙන් සමාධිය ප්‍රඥානේ සල්ලි වලින් ඉස්මාල ධන කුවිරේ වශයෙන් නටව නැටවිල්ලක් කියලා එදත් පොට්ටපාදතුමා කියලා කියනවා බලනකොට අපි ඉපදිච්ච කාලේ විතරක් නෙවෙයි ඉස්සරහලම තිබිලා තියෙනවා. මේකේ සමාජයේ හසුරුවන සමාජයේ දුර්ල චරිත හසුරුවලා ඒ අත්තම විහිං සම්පූර්ණ ජනතාවගේ උදු ජනදී ජනතාවගේ දුක පිළිබඳ අවබෝධ කිරීම අවබෝධ කිරීමේ පරම පවිත්‍ර කටයුත්තෙන් වහලා හෙළලා කොයිදෝ පැත්තකට යොමු මුළු මුළු මානවයම යොමු කරනවා ඉතින් ඒක කරන්නේ අවිද්‍ය භාව සම්පන්න මහානුභාව සම්පන්න ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කියලා එක කොටසක් කියලා. තව කොටසක් කියවලු නෑ ඒක කරන්නේ මහානුභාව සම්පන්න මහිද්දික ශ්‍රමණ බ්‍රාහ්මණය නෙවෙයි දේවතාවෝ කියලා. දෙවියෝ කියලා. ඒකට ලස්සන කතාවක් කියනවා මේ කන්ස්පිරසි තියරි කියන්නේ. කුමන්ත්‍රණ යක්ඛ කතාවේ ඒ දැනට ওই මහානුභාව සම්පන්න ශ්‍රමණ බ්‍රාහ්මණයයි කියන වචනේ ඇමරිකාවේ ඉන්න බැංකුකාරයෝ ටික කියලා ගන්නවා. ඒ මිනිස්සුන්ගේ ඥාන ඇවිල්ලා තියෙන්නේ පිටසක්වලින්. ඒ මිනිස්සු නාග ගෝත්‍රිකයෝ. ඒගොල්ලෝ පිටසක්වල කට්ටියත් එක්ක මිශ්‍ර වෙලා ඇති කරගත්ත අලුත් ක්‍රොස්බ්‍රීඩ් එක එහෙම නැත්නම් එකතු වෙච්ච කට්ටිය හැම වෙලාවෙම තමන් ළඟ තියෙන උරක ගතිය නිසා කිසි කෙනෙක් දිනුනට කැමති නැහැ කිසි කෙනෙක් සත්‍ය අවබෝධ කරගන්න කැමති නැහැ එනිසා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේම පිරිස එකතු වෙලා මානවයාට নানা විදියෙන් වර්තමාන හිත පවත්වන්න දෙන්නේ නැතුව විවිධ කාම ආශාවල් වලට විවිධ විකෘති දේවල් වලට මත්පැන් මත්ද්‍රව්‍ය කුඩු එනතම ඉස්කී කෙරේ ඇති සීමිත ආශා වගේ දේවල් ඇති කිරීමකට කටයුතු කරනවා. ඒගොල්ල දැනට දෙවියන් වශයෙන් පෙනී හිටින්නේ නැති වුණාට සුමේරියන් ඉතිහාසය පෙන්ලා කියනවා. ඒ හැම තැනම මුල් වෙනකොට ඒගොල්ලන්ගේ චිත් අඳිනකොට ඒ අහසින් ගමන් කර විදිහට මේ මිනිස්යන්ට ව්‍යාපත් සහිතව තමයි ඇදලා ඒ පියාපත් සහිත කෙනෙක් මානව ඉස්ත්‍රියාවක් සමග ඉඳලා ඇති වෙච්ච પરම්පරාව තමයි ඔය ඉර්ධි බල සම්පන්නයි කියලා කියන්නේ. නැත්නම් গুপ্ত ධර්ම ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ. ගුඪ ධර්ම ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ මානවව නොමගන්නවා කියලා කියන්නේ කියලා. ඒ නොමගැනීමේ කටයුත්ත කරන්නේ මිනිස්සු කොටසක් දේව කොටසක් කියලා මත දෙකක් තිබෙනවා. ඒ නිසා මේක අ හේතු අප්‍රත්‍යව නිද්ද වෙනවා. එතෙන් තමන් කරනවා මේ අසඤ්ඤාව කියන්නේ ආත්මය තමන් කරන එක. දැන් පිටින් මිනිස්යන් විසින් කරන දෙයක් නැත්නම් දෙවියන් විසින් කරන එකක් කියලා කොටපාද පරිබ්‍රාජකයට මත හතරක් මතක තිබෙනවා. මේ හතර ඔය පටිච්චසමුපාද ගැන කතා කරනකොට අනිකුත් සංගල සඳහන් වෙනවා සත්වචනස්මේ ඔක්කොම පිටු කරලා දක්වලා ඒ ශ්‍රාවකයන් උගන්ලා දීලා තියෙනවා. ඒක සම්බන්ධ කතාවක් තියෙනවා මිසරත් පොඩි ජේතවනාරාමේ නෑ. අසුකාලීන කියන්නේ පස්චිම බුද්ධ ශාසනයේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කොටිච්ච ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේගෙන් අහනවා පටිච්චසමුප්පාදයේ හැම අංගයක් වරණු 12ක් තියෙනවානේ ජරා මරණ හේතු වෙන්නේ ජාතිය නිසා ජාතිය හේතු වෙලා තියෙන භවය නිසා භවයේ හේතු වෙලා තියෙන උපාදානය නිසා උපාදාන කර තෘෂ්ණාව නිසා කියලා ඒ හැම තැනකදීම අපි ගත්තොත් ජරා මරණ දෙක ගත්තොත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කොටිත ස්වාමීන් වහන්සේ කොටිත ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් අවසරයි ස්වාමීන් වහන්සේ මේ ජරා මරණ දෙක තමන් කරගන්න දෙයක්ද? කවුරු හරි තමන්ගේ මන අපේ ශක්තිය සපයා ගන්න කරන්නේ. ඒක ආයතන කියන එක කියන්නේ බෑ. විශේෂයෙන්ම ජරා මරණ දෙකට කවුරුවක්වත් කැමති නැහැ. ඒ නිසා තමන් විශ්ින් කරන දෙයක් නෙවෙයි. එතකොට අහනවා ස්වාමීන් වහන්සේ නම් කවුරු හරි බල සම්පන්න කෙනෙක් විසින් කරන දෙයක්. පිට චරබලධාරී දෙවි කෙනෙක් හෝ වෙන කෙනෙක් වුණියම් කරලා හොද නෑ එහෙමත් නෑ කියන්නේ. ඒ නිසා තමන් සහ අනුන් දෙක එකතු වෙලා අච්චත් බහින්ද දෙක එකතු වෙලා වෙනදද මේ යාචිචරාමා. සාධුසන්තනේ එක් කියන්න බෑ. ඒ නිසා තා හේතු අප්‍රත්‍යව ඉබේම මැරෙනවා ඉබේම ජරාවට පත් වෙනවා. එහෙම කියන්න බෑ. එතකොට අහන කොටේෂන් එක දැන් ඔබ වහන්සේට අහන්න තියෙන ප්‍රශ්න හතරයි. මම හතරම අහුවා එකට ඔක්කොත් උ කියන්නේ. තමන් කරනවත් නෙවෙයි. අනුන් කරනවත් නෙවෙයි. තමන් අනුන් දෙන්නම කරනවත් නෙවෙයි. අහේතුක වෙනවත් නෙවෙයි. ඉතින් මම කොහොමද ඔබ වහන්සේ කියන්නේ පිළිගන්නේ? මේ කර්ම හතර තමයි දාන්නේ. ඒක සාරිපුත්‍ර සාන්ති කියනවා. ඇත්තට මේක සාරිපුත්‍ර සාන්තිගේ පිරිසිදු කරලා කිව්වේ නැති වුණාට ජරා මරණ දෙක කවදාකවත් Taman කැමති වෙන්නේ නැහැ. තමයි ජරාවටපත් වෙන්නේ ඒක. ඉල්ලලා කවුරුත් ගන්නෑ නේ. ව්‍යාධි කවදාකවත් ගන්නෑ නේ. මරණය ගන්නෑ නේ. ඒ නිසා ජරා මරණ ව්‍යාධි දෙකේ නම් තුනේම ගත්තා. ජරා මරණ කියලා සාමාන්‍ය දෙකකට බෙදලා පෙන්නන්නේ Taman හේතු නිසා වෙන්න බෑ. දෙක වෙන කෙනෙක් කරනවා කිව්වොත් එහෙම පරමාත්මය අපිට පිළිගන්න සිද්ධ වෙනවා. සර්බලදාරි දෙවි කෙනෙක් සර්වඥාන්සේ ඒක පිළිගන්නේ නැහැ. අ හේතු අප්‍රත්‍යවත් නෙවෙයි මේක අදාළ හේතුව නිසා මේක ඇති වෙන්නේ අන්නේ අදාළ හේතුව තමයි ඉදපච්චේතාවය කියලා කියන්නේ අදාළ හේතුව තමයි ಜಾති. ಜಾතිය තියෙනකන් ජරා මරණ ඇති වෙනවා. ඒ නිසා ಜಾති නිසා ජරා මරණ වෙනවා මිස මට ඕනෑට ජරා මරණ කරන්නේ නැහැ. කාටවත් මගේ ජරා මරණ ඇති කරන්නත් ඒක හේතුක වෙන්නේ නෙවෙයි නිසා අපිට ජරා මරණය පිළිබඳව පාලනය කරගන්න ඕන ගතියක් දුරු කරන්න ඕන ගැටියක් තියෙනවා නම් ජරා මරණ ගැන කතා කරලා වැඩක් නැහැ ಜಾති ගැන බලන්න. ඊට පස්සේ ආය ಜಾති ගැන අහනකොට අහනවා ಜಾතිය තමයි යෝනා නැති කරගන්නේ කද්ද අනුයෝනා නැති කරන්නේ කද්ද නැත්නම් Taman ගැන උග දෙකකින්ම ඇති වෙන එකක්ද නැත්නම් හේතු අප්‍රතිදී කියන. හතරටම නැහැ. ඉතින් ඊට පස්සේ කොටි ශාන්ත හරියට පිසු දුන්නා මම වහන්සේ දැන් උත්තර හතර දුන්නා වසරම නැහැ කියන. කොහොමද හේතුව? ඉතින් තමනුත් නෙවෙයි අනුනුත් නෙවෙයි තමන් අනුන් දෙකමත් නෙවෙයි අහේතුක අප්‍රතිවත් නෙවෙයි භවයේ ඉන්නකම් කොහේ හරි උපදින. එසා જાතිය නැති කරන්න බැරි නම් ඔබට බෑ කියලා හිතනවා භවයේ ආසන්න හේතු වශයෙන් දැනගනින් කියලා ඒ දිගටම හේතු කාරණා 12ම පෙන්නන නිසායි ඒ පටිච්චසමුප්පාදේ තාම ගැඹිරයි කියලා කියනවා. අපි ඕනම ප්‍රශ්නයක් කරන් කටයුතු කරන්නේ දවසේ දිනදා ජීවිතයේදී හම්බෙන ජයග්‍රහණයක් වේවා පරාජයක් වේවා ලෙඩක් වේවා දුකක් වේවා කොයි දෙයකට අපි ඔය හතරෙන් එකක් අල්ලගත්ත නිසයි අද මේ සංසාරේ මොන්නම සංසිද්ධියක්වත් අපිට පුළුවන් කමක් නැහැ මේ හේතුප්‍රත්‍යයෙන් හටගන්නවා තේරුම් ගන්න. අපිට පුළුවන් කමක් නැහැ අදාළ ඒකට සුවිශේෂී හේතුවක් තියෙනවා. ඒ හේතුව දකින්නත් බැරි තරම් ඇති වුණාට පස්සේ සංසිද්ධිය ඇති වුණාට පස්සේ වහාම හේතු කරනවා ඕක ආවට ගියාට වෙච්ච එක. එහෙම නැත්නම් මම කරපු වැරද්දක් නිසා මට වෙච්ච දෙයක්. නැත්නම් කවුරු හරි මට පටවපු දෙයක්. නැත්නම් මම හෝ අනුන් එකතු වෙලා කරගත්ත දෙයක්. කිසිම කෙනෙකුට හැකියාවක් නැහැ මේ දේව තටමැව්වත් නැතත් ඔබ විශ්ව විචේ කරත් නැතත් ඔබ වෙන්න තියෙන එකක් ඔක වුණා. ඔක හේතු කර්ම හොයලා කවදාකවත් තර්ක මනස්කාර වෙන්නේ නැහැ. තර්ක මනසින් කරන්නේ මොකද? අදාළ හේතුවට යන්න නොදෙන එක විතරයි. පඬිතුකම් වල අර හේතුව මේ හේතුවේ තියෙන ජලපෙන ගතිය පෙන්වනකම නිසා කෙනෙකුට සීගියක් වුණාට පස්සේ ඒ බාහිරේ හෝ හිතාබලා හෝ සුතුමේ වශයෙන් හේතු වෙන්න හදනවා කියලා කියන්නේ අනිවාර්ය ප්‍රත්‍යක්ෂයට පයි වෙහිලා සිද්ධ වෙනවා. ඉදපචේතාවේ තේරුම් ගන්න අවස්ථාවක් නැති වෙනවා. පටිච්ච සමුප්පාදයේ තේරුම් ගන්න අවස්ථාවක් නැති වෙනවා. ඒ නිසා ඒ පුද්ගලයා වහාම කරන්නේ කවුරු හරි ඒකට දඩමීම කරගන්නවා. මේකට හේතුව මේකයි කියලා මතක් කරගන්න කැකිල රජුගේ තීන්දුව. කැකිල රජුගේ තීන්දුවමයි කිසිම තැනක මොනම හේතුවකින් කිසිම කෙනෙකුට මේක මේ පටිච්චසමුප්පාද නිසා වෙන්න තිබුණ දෙයක් මේක ඔය මොන්න සැලසුණු කරත් වළක්වන්න බෑ. හැබැයි අපිට එකක් කරත හැකි ඕකට ඇහැනට හැකි. මේකට හේතු කර්ම හොයන හෝ සැලසුම් හොදන එක්කිනෙකුට වංකර. ඒකට හැඩ ගැහිීමට තියෙන හැකියාව බලන්න අවස්ථාවකුත් නැහැ. පිනක් නැහැ. හැඩ ගැහිලා උත්සාහ කරන්නේ නැහැ. ඡයමංස කාදා පර්ණාමේ වෙන්න උපචිතාලෙම බැහැ. එචා වෙන සිද්ධියේදී අපිට මේ සුපද සූත්‍ර හැදීරීම ගන්න පුළුවන් අනිසම්පද විතර කරන කරවචන විතාමත් සූක්ෂම ගෙනියනවා අන්න ඒකදී මොන හරි සිද්ධියක් වුණාට පස්සේ අපිට තේරෙනවා මේක ඔය ආවට ගියාට වෙච්ච එකක් නැත්නම් මගේ දෝෂකින් වෙච්ච එකක් නැත්නම් අසෝලාගේ දෝෂකින් වෙච්ච එකක් නැත්නම් දෙන්නගේ කලවම කියලා ඔච්චරනේ අපිට මනස යන්නේ ඔය කොයි එකට ගියාද අදාළ හේතු නිසා අදාළ ඵලය පහළ වෙන්නේ එක හේතුවක් නිසා එක ඵලයක් පහළ වෙන්නේ නැහැ හේතු කර්ම රාශියක් නිසා ඵල රාශියක් පහළ වෙනවා මේක සම්පූර්ණ සාකච්ඡෙන් දැක ගන්න නම් සිද්ධියෙන් අයින් වෙලා බලන්න. සිද්ධි කොයි හරි කොටස් කාටේ වුණොත් සිද්ධියට බහැගත්තොත් අනිවාර්යයෙන්ම තනමාන දීටිකේ ඒ මනසෙන් ගසාගෙන යනවා ජල කලකට පහුවෙච්ච කූඹියක් වගේ. තමන්න අවශ්‍ය නම් මේ බුදු කෙනෙක් මේක දිහා බලන්නේ කොහොමද? මහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේක දිහා බැලුවේ කොහොමද? මහා පොට්ටිත ස්වාමීන් වහන්සේ කිස්මත් වල පෙන්නට නැන්නේ කොහොමද කියලා බලන්න. අනුන්ගේ දෙයක් වගේ බලනකොට ඒකේ තියෙන හුදු సౌందර්යයක් විතරයි. මොනම විදියකින්වත් ඒකට අඩිතද කරගන්නවක්වත් දාඩිය දාන්නවක්වත් මානසික අසහනයක් ගන්නවක්වත් අසහනකාරී වෙන්නවක්වත් ආතතිය ගන්නවක්වත් ඒ නිසා යම් සිද්ධියකදී අපිට මොනම හේතුවකින් හෝ මානසික ආතතියක් ආවනම් අසහනකාරී තත්යකටපත් වුණා ඒකදී හීනකාඩිය ප්‍රාණ පටන් ගන්නවා හොඳට මතක තියාගන්න කවදාකවත් අපේ හිතේ ඒ චිත්තක්ෂණේ මේ පටිච්ච සමුප්පාදයේ තේරුම් ගන්න ලෑස්ති නැහැ. ඉදප්පච්චේතාවේ තේරුම් ගන්න ලෑස්ති නැහැ. අපි මේක කොහෙන් හරි ගිහිල්ලා කොටස් කාරය වෙලා. ඒ කොටස් කාරය වුණොත් බැඳගෙන වද දෙන්න. එතනදී මාසාණය වෙන්නවා. එතනදීම මානසික ආතතිය වෙන්නවා. එතනදීම අනාකූල ප්‍රවාහය ආකූල වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ දිගට කොහෙන් කෙලවට යනවා. ඒක නිසා හැම සිද්ධියක් පිටිපස්සෙම අටිචම්පතේ තේරුම් ගන්න තාක්කි තියෙනවා. ඒ සාක්කි දිහාට හිත යොදන මනුෂයාට මේ සංසාරේ මොකක්ද කියන එක වැටහෙනවා. මේ ජනය වැඩ කරන්නේ ජන විඥානේ වැඩ කරන්නේ කොහොමද කියලා වැටහෙනවා. මමත් ලෑස්තිලා හිටින්න මට මොකද වෙන්නේ කියලා වැටෙනවා. එතකොට විශාල නීතත්ත නෙය්‍යත්ත කියන මතු පිට සිටියක් වෙනවා මේක යට වැඩ කරන සමීකරණයක් වේ සර්කිට් එකක් වේ මේ දේ නැතුව මතු පිට දේ පමණක් දැක්කොත් යට දැන ගන්න අවස්ථාවක් තියෙනවා යට එක විතරක් පමණක් මූලධර්ම වශයෙන් විස්තර කරලා ගිහිල්ලා PhD ගත්තොත් එහෙම දර්ශනීය පිළිබඳව ප්‍රායෝගික නැති වෙනවා මේ දෙකම තියාගෙන තීරණ ගත්තොත් නිවලා නිසා හැම සිද්ධියකම අපේ ජීවිතේ සිද්ධ වෙන කිසිම සිද්ධියක් නැහැ මේ පටිච්චසමුප්පාදේ වසහෙලන ඒ සිද්ධිය දිහා ගැති වෙලා නිමග්න වෙලා බැහැගෙන ඒකට අභිනිවේෂණය කිරීම හරහා තමයි මේ වැරදි නිගමනවලට යන්නේ අපිට පුළුවන් නම් මේ සිද්ධිය සිද්ධ වෙනකොට මේක මට පටිච්චසමුප්පාදේ තේරුම් ගන්න ඇති කරලා තිබ්බු නිදි හුදු මූල ධර්ම අමුද්‍රව්‍යයක් විතරයි මට පුළුවන් මේ සිද්ධියදීහා පිට කෙනෙක් දිහා බලන විදිහට බලලා අරතෝස වර්තියෙන් බලලා අටිච්චම්පන්නේ තේරුම් ගන්න විදිහට කර බලන්න කියලා ගත්තොත් මේ එකම සිද්ධියකවත් නෑ නිවන් දොරටුවක් නැති තැන හැමතැනම නිවන් දොරටුව තියෙනවා නමුත් අපි හිතනවා නිවන් දොරටුව තියෙන්නේ මේ සවැත් මොළ ජීතවනාරාමයට ඇවිල්ලා භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා ආනාපානපත්‍ය කරනකොට විතරයි ඒකටත් අක තියෙනවා. ඒකෙන් තමයි අපි මේකට මේ අවුදුපකන්ති කියලා හැතිරලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ මතක් කරියෝ එළිය වැසිකිලි කැසිකිලි කරන කොටත් ඕක තියෙනවා. වැසිකිලියකට ගිහිල්ලා වැසිකිලි කැසිකිලි කරනවත් ඕක තියෙනවා. ඔය සිද්ධි දෙකේදිම නිවන් දොරටුවක් තියෙනවා. නිවන් දෙකේදිම තියෙනවා. අපි සමහරවිට පටලවා ගන්න පුළුවන් අවිද්‍යාවක් තියෙනවා. ඒ නිසා මේ සිද්ධි අනිත් කරන්න ගත්තොත් කවදාකවත් තමයි පරිසම් පරිතේ වෙනවා. ඒ නිසා මේ සිද්ධි දෙකම එකයි. ඒකේ යෝ කිසිම අෂ්ටෝක ධර්මේ කම්පණ වෙන මනසකින් බලනකොට සිද්ධි දෙකේ දෙකක් නෑ. මේක දිහා බලලා පරිසම්පදේ තේරුම් ගන්න පුළුවන් නම් ඊටෙන් පටන් අර ගන්න බුදුහාමුදුරු මේ පොට්ටපාර හම්බ වෙලා මේ ලස්සනට මේ දිගහැරගෙන යන්න හදන මොකක් කියන්නේ. ඒක නිසා අපි මෙතෙක් කල යම් ප්‍රමාණයකට සීලයක් වඩලා තිබුණා නම් යම් ප්‍රමාණයක සද්ධාාවක් ඇති කරන තිබුණා නම් යම් ප්‍රමාණයක සත්‍යයක් වඩාන තිබුණා නම් ප්‍රමාණ සමාධියක් ඇති කරන තිබුණා නම් යම් ප්‍රමාණයක් අපේ ජීවිතයේ කාලසටහනකට චටියාවට වැඩ කරන්න හැකියාවක් තිබුණා නම් අපි තේරුම් අරගන්න ඕනේ ඒකම ඉදිරියට යනකොට ඉන ගැඹුර නැත්තම් උසස් පෙළ පාඩම තමයි ඒ සියල්ල හරහා මේ දේවල් සිද්ධ වෙන්නේ චිත්ත නියාමයකට මේ සියල්ල සිද්ධ වෙන්නේ ධම්ම නියාමයකට මේ සියල්ල සිද්ධ වෙන්නේ ඊත්තු නියාමයකට මේ සියල්ල සිද්ධ වෙන්නේ බීජ නියාමයකට අනුව ඒවා සිද්ධ වෙන්නේ කර්ම නියාමයකට අනුව ඒවා තේරුම් යටගන්න සුද්ධ ධර්ම නියාම තරසෙන් තේරුම් ගන්න නම් මමයා අන්නමාන චිත්ත වශයෙන් අල්ලන්න හදන මමයා පොඩ්ඩක් පැත්තකට කරලා මේක දිහා බලන්න පුළුවන් වෙනවනම් හැම සිද්ධියක්ම බුදුමාකාර නිවන් දොරටුවක් වෙනවා නමුත් ඒ කොතනකදී හරියක් එකට හේතුව අහේතුව කියලා හෝ හේතුව අප්‍රත්‍ය කියලා හෝ ඒකට හේතුව මම කියලා හෝ ඒකට හේතුව අසවලා කියලා හෝ ඒකට හේතුව මම අසවලා දෙන්න සම්බන්ධ කරලා හිතන හැම එකක්ම අවිද්‍යාවටමයි මෝහයටමයි පටලවිල්ලටමයි පටිසම්පාදයෙන් ඈතටමයි දුකටමයි කර්ම රැස් කරන්නමයි චේතන රැස් කරන්නමයි ජාති ජරා මරණ කරන්නමයි හැම චිත්තක්ෂණයකම තියෙන මේ වරතරක හැම චිත්තක්ෂණයකම කර්ම ඇති නොවීමට චේතන ඇති නොවීමට ජරා මරණ ඇති නොවීමට පටිච්චසම්පදේ තේරුම් ගන්නට එහෙම නැත්නම් ඉදපච්චිතා තේරුම් ගන්න කටයුතු කරන්න පටන් අරගත්තොත් දවසේ සිදුවෙන සිද්ධි වල කිසිම වෙනසක් නැහැ හැම සිද්ධියක තියෙන සමානතර ඒ නිසා අපි උත්සාහ කරමු ඉදිරියට යන දවස්වල මේ මතු කරලා තිබු කාරණා හතර ਸਰවචන්සි කොහොමද නිෂේධනය කරන්නේ ඊට පස්සේ ਸਰවචන්සි කොහොමද ඒ අදි සංඥා නිරෝධේ නැත්නම් අභි සංඥා නිරෝධයට මේ නිවන ගාමිනී ප්‍රතිපදාව කරා නැත්නම් හතරවෙනි ආර්ය සත්‍ය හරහා ගෙනියන්නේ ගෙනියනකොට මේ පොටවල් මේ පෙන්නපු හතර පොලේම වැටෙනවා. ඒ වනික බොරුවල් වගේ වැටෙනවමයි. නැතුවට මොකද ආයන වැටෙන්නේ. දවල් වැටිච්ච වෙලාවට වැටිච්ච වෙලාවට ආය දවල් නොවැටෙන්නේ. හරහා වැරද්ද හරහා යන වැඩ වෙන ක්‍රමයක් නැති නිසා අපේ වෙච්ච අත්‍යදී අපේ ජීන අත්දැකීම් කියලා විදිහට කරගෙන හැමදේම මාලාවත් එක්කම අපි කරන මේ භාවනාවත් එක්ක ඒකිතාක් වචිනී පරමාර්ථය නෙවෙයි චක්ෂාතේනු මේ සංඥා නිරෝධයක් අපිට අධ්‍යාත්ම ප්‍රත්‍යක්ෂ කළ හැක්කක් සමහර විචක්ෂණික නිරෝධයක් වශයෙන් එනන්තම් පටිච්චසම්පදේ නිරෝධයක් වශයෙන් ඇති කරගන්න පුළුවන් කියන හැඟීම ඇති කරගත්තා අපේ මේ සම්‍යක් ව්‍යාපාර සාර්ථක වෙනවා. ඇති විනා කියනවනම් යම් කාට හරි ඒක නැවත නැවතත් කිරීමට ක්‍රමෝපායන් ක්‍රමසාවිදි දිනු කිරීමට මේ වැඩමුළු හේතු වෙනටයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා අද මේ ශිකස් කරලද පරිසරයේ මත වාතාවරණය මත ඉදිරි ධර්ම දේශනාවලදී අපි විස්තර විභාගයට යමු. අද මේ ධර්ම දේශනාවෙන් සිදු දිනාටම ඒ අවදි භාවය එල්ලය යොමුව ගොනුව ඇති වේවාසී ඇති පිහිට වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාවට නත කරනවා සිදු දිනාටම සනසිමුදා වේවා සාදු සාදු සාදු